තෙරුවන් සරණයි යුද පිටියකදී යුද්ධකදී තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ඉඩකඩ තියෙන ඕනම හදිසි අවස්ථාවකදී තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාවිච්චි කරන්න බංකර් හදලා තියෙනවා තවදුරටත් තමන්ගේ හතුරු සේනාවත් එක්ක මුහුණට මුහුණ සටනට ගියොත් තමන් විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩි නම් තමන්ගේ ශක්තිය මදි නම් තවදුරටත් ඒගොල්ලොත් එක්ක මුහුණට මුහුණ සටන් වදින්න. එහෙම නැත්තම් නොහිතපු වෙලාවක ෂණිකව හිතපු නැති විදිහක මතුවෙන හදිසි වේගවත් තත්ත්වවලදීත් මේ යුද සෙබළුන් බංකර්ගත වෙනවා. එහෙම බංකරයට යන්නේ අර පැන නැගපු හදිසි තත්ත්වය ටිකක් සමනය වෙනකන් ඉඳලා ආපහු සටනට යන්න බලාගෙනයි. ඒ ඉන්න අතරේ ඒ බංකර් ගත වෙලා ඉන්න කාල සීමාවේදී ඒ සෙබළු තව තව සන්නද්ධ වෙනවා. අඩුපාඩු හදා ගන්නවා. සේනාංකය බාර නිලධාරියාගේ උපදෙස් අරගෙන සැලසුම් හදනවා. ඔහොම ගොඩාක් දේවල් මේ බංකර් ගත වෙලා ඉන්න කාලේ සිද්ධ වෙනවා. අන්න ඒ වගේම අපිත් ඉන්නේ යුද්ධයක. ඒක තමයි කෙලෙස් යුද්ධය. බාහිර ලෝකේ තියෙන යුද්ධවල ඉන්න සතුරෝ අපේ ඇස් දෙකට පේනවා. නමුත් අපි මේ ඉන්න යුද්ධයේ සතුරු අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි මේ ඉන්න අපි මේ නියලිලා ඉන්න යුද්ධය ලෝකේ තියෙන බරපතලම භයානකම යුද්ධය. ඉතින් අපි මුලින්ම ඒක තේරුම් ගන්න ඕනේ. යෝගාවචරයා කියන්නේ තියුදසෙබලෙක්. අපි ඉන්නේ කෙලෙස් යුද්ධයක කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ එතකොට තමයි අපිට මේක අපි හිතාගෙන අරමුණට යන්න පුළුවන් වෙන්නේ. කෙලෙස් යුද්ධක ඉන්නවා කියන්නේ ඕනෑම වෙලාවක මේ මනසේ කෙලෙසයක් පහළ වෙන්න පුළුවන් කෙලෙසයකට අපි යට වෙන්න පුළුවන්. ඉතින් ඒක බාරගත්තොත් තමයි ඉස්සරහට යන්න පුළුවන්. ගොඩාක් අය කරන්නේ මේ පාරට ආවන් තමන්ගේ කෙලෙස් වහනවා. වහගෙන යන්න හදන්නේ කෙනෙක් පෙන්නලා දුන්නත් බාර ගන්න කැමති නැහැ කිපෙනවා. අන්තිමට පෙන්නලා දීපු කෙනාට තමයි චෝදනා කරන්නේ. ඉතින් එහෙම වුණොත් ඔබේ ඒ දුර්ගුණය කැපිලා අයින් වෙනතුරු ඔබට ඉදිරියට යන්න බෑ. ඒ කියන්නේ කෙලස් බාර ගන්න පුළුවන් මානසිකත්වය දෙන්න ඕනේ. එතකොට අපිත් මේ සටනේ මේ යුද්ධ නියලිලා ඉන්නකොට අපිටත් යම් යම් වෙලාවල් වලදී හදිසි තත්ත්ව ඇති වෙනවා. ඒ වෙලාවට අපිටත් ආරක්ෂාව වෙනුවෙන් යන්න බංකරයක් තියෙනවා. එතකොට මොනවද ඇත්තටම අපිට ඇති වෙන හදිසි තත්ත්ව? අපි හැමෝම මේ වගේ හදිසි තත්ත්වවලට මූණ දීලා තියෙනවා මූණ දෙමින් ඉන්නවා. ඒ තමයි ඊටාම බලවත් විදියට අපේ හිත යට කරගන්න බලවත් හැඟීම් පහළ වෙනවා අපේ හිතේ. ද්වේෂය මූලික වෙලා හැම හැඟීම් පහළ වෙන වෙලාවලුත් තියෙනවා. අපි හිතනවා ද්වේෂය මූලික වුණාම ද්වේෂය තරහ වෛරය ක්‍රෝධය විතරයි කියලා. නැහැ द्वේෂය මූලික කරගෙන තමයි බය ඇති වෙන්නේ ඇඬීම් වැළපීම් ඇති වෙන්නේ හූල්ලන්නේ පසුතැවීම් වෙන්නේ මෙහෙම द्वේෂයේ මුහුණුවරවල් ගොඩාක් තියෙනවා ඒ විදිහට द्वේෂය මූලික කරගෙනත් යම්කිසි බරපතල ආවේග සහ හැඟීම් වලට අපි යට වෙනවා. ඒ වගේම රාගය නිසාත් හටගන්න යම්කිසි හැඟීම් සහ ආවේග වලට අපේ හිත යට වෙනවා. ගොඩක් වෙලාවට සම්බන්ධතාවලදී ඕනම සම්බන්ධතාවයකදී තමන් හිතවත් තමන් බැඳුණු අය නිසා සිද්ධ වෙන හිත්‍රිදීම් වලදී සමහර අයට දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි තරම් බලවත් හැඟීම් දැනීම් සමහර අයගේ මනසක උපදිනවා. ඊට අමතරව තව නොයේක් ක්‍රමවලට ෂණයකින් අපි කලින් වීඩියෝ එකකදී දැනුවත් කළා අර කෙලෙස් මට්ටම් තුනක් ගැන. ඒකේ පරිඋට්ටාන මට්ටමේ සහ අනුසය මට්ටමේ කෙලෙස් මතුවෙන්න පටන් ගන්නකොට මනසක යට වෙලා තියෙන කෙලෙස් ඒ ඒ තත්ත්වවලදී එලි එලි බහිනකොට ඔය විශාල හදිසි තත්ත්වයක් වගේ තමයි ඒවා එන්නේ. විශාල මහා ප්‍රවාහයක් වේගෙන් වගේ එන වෙලාවල් තියෙනවා. ඉතින් අන්න ඒ වෙලාවට අපි කලින් වීඩියෝ එකකදී මේ මයින්ඩ්ෆුල්නස් ගැන සතිමත් බව ගැන කියන කලින් වීඩියෝ එකකදී අපි දැනුම් දුන්නා හැඟීම් සහ ආවේග එක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. ඒකට අපි කියා දුන්නේ සතිමත් වෙන්න ඕනේ. සතිමත් වෙන්නේ කොහොමද කියලා තමයි පහදලා දුන්නේ. කියන්නේ ඒ දිහා, ඒ ඇතිවන හැඟීම හෝ ආවේගයේ දිහා මුහුණට මුහුණ දාලා බලන් ඉන්න එක. දැනුවත් වෙන එක, සතිමත් වෙන එක. මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි අපි කිව්වේ. මේක තමයි ඍජු ක්‍රමය. හරියට අර යුද්ධකදී සෙබළු සතුරොත් එක්ක මුහුණට මුහුණ සටන් කරනවා වගේ දෙයක්. එතකොට අපි ඒ වීඩියෝ එකේ සඳහන් කළා වගේ සමහර අවස්ථාවල් එනවා අපිට ඒ හැඟීමට ඒ ආවේගයට සතිමත් වෙන්න බැරි මොහොතවල් එනවා. තව දුරටත් අපිට ඒ ඒ හැඟීම දිහා බලන් ඉන්න බෑ මූණට මූණ සතිමත් වෙන්න අමාරුයි. ඒ කියන්නේ ඒ වෙලාවට වෙන්නේ ගොඩාක් වෙලාවට අපි ඉඩකඩ තියනවා. අපි ඒ ආවේගයට හැඟීමට යට වෙලා කයෙන් වචනයෙන් ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට කයෙන් වචනයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ එක්කෝ අපි යම්කිසි අකුසලයකට වැටෙන ඉඩකඩ තියෙනවා ඒ හැඟීම ආවේගය නිසා. එහෙම නැත්නම් අපි අපේම ජීවිතේ නැති කරගන්න වගේ තැන් වලට යනවා. ඔය වගේ ලොකු දේවල් වෙන්න ඉඩකඩ තියෙනවා. අපිට තවදුරටත් මේකට සතිමත් වෙන්න අමාරුයි. ඉතින් එහෙම වෙන්න අමාරු හේතුව තමයි මේ හැඟීමට ආවේගයට මුණ දෙන්න තරම් ප්‍රමාණවත් තරම් සතියක් තවම අපි ළඟම නැහැ. ඒ කියන්නේ සතිය කියන එක තවම ශක්තිමත් මදි කියන එක මේ වගේ අවස්ථාවකට මුණ දෙන්න. ඒකට හේතුව තමයි අපි මේ සතිය කියන එක සතිමත් බව කියන එක කිව්වට මේකේ ප්‍රභේද ගොඩාක් තියෙනවා. මට්ටම් ගොඩාක් තියෙනවා. හැමෝගෙම මනසේ තියෙන එකම විදිහක සතියක් නෙමෙයි. උදාහරණයක් අපි දෙන්නෙක් අරගෙන ඒ දෙන්නට කියනවා දෙන්නටම එක්කෙනෙක් බයිනවා. ඉතින් ඒ ඒ ඒ බනින බැනුම දිහා ඒ ඒ එතකොට එනවනේ මනසට හැඟීමක්. ඒකට සතිමත් වෙන්නේ ඒ දෙන්න දෙවිදිහකට. සතියේ ප්‍රභේද මට්ටම් ගොඩාක් තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන්නේ ඒ වගේ මට්ටම්වල වෙනසක්. ඉතින් අපි මේ ඔබට කියා දෙන්නේ සතියේ පුංචිම තැන ඉඳලා තමයි අපි ඔබට කියා දෙන්නේ. ඉතින් අපේ ලොකු සායනහන්සේ මේකට දාලා තියෙනවා හරි ලස්සන වචනයක් සති මාත්‍රාව. කියන්නේ මේ පුංචි තැන, සරල තැන, ලදරු මට්ටම, හෝඩියේ පන්තිය සතිය පටන් ගන්නවා අපි තාම මේ වැටි වැටි දනගගා පටන් ගන්න මට්ටමට උන්වහන්සේ කියන්නේ සති මාත්‍රාව. අපි ඒකෙන් තමයි ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට බලවත් සතියක් දක්වා යන්නේ. එතකොට අපිට මේ දැනට තියෙන සතිය ප්‍රමාණවත් නැති වුණොත් අර හැඟීම් සහ ආවේගයකට සතිමත් වෙන්න ඔන්න අපි යට වෙන්න තියෙන ඊට කඩ වැඩි. එතකොට අර යුද්ධයකදී සෙබළුන්ට තවදුරටත් සතුරු සේනාව එක්ක මූණට මූණ යුද වදින්න ශක්තිය නැති වෙනකොට තමයි ඒගොල්ලෝ බංකර් ගත වෙන්නේ. ඒ වගේ වෙලාවට. එතකොට දැන් මේ සතිමත් බව පුරුදු කරන අපිට තියෙන බංකරය මොකක්ද? දැන් අපි ඔන්න දැනගත්ත අපිට මතුවෙන හදිසි අවස්ථාව. එතකොට දැන් හරි. හදිසි අවස්ථාවක් ආවහම අපිට බංකර් ගත වෙන්න තියෙන බංකරය මොකක්ද? ඒ තමයි අපිට සාමාන්‍යයෙන් මේ වගේ ලොකු හැඟීමක් ආවේගයක් ආවහම අපේ කයේ විශාල වෙනස්කම් ටිකක් හට ගන්නවා. heart beat එක වැඩි වෙනවා. ලේ ගමනාගමනය වැඩි වෙන්න ගන්නවා. ඇඟ වෙවුලන්න ගන්නවා, ගිනි ගන්නවා වගේ දැනෙනවා, පිච්චෙනවා වගේ දැනෙනවා. පපුව මැද්දේ උලක් යනලා වගේ, ගලවන්න බැරි උලක් යනලා වගේ. ඒකේ වටේට අමුතු තද ගතියක් දැනෙනවා. ඔහොම ගොඩාක් දේවල් අපේ ශරීරයට දැනෙන්න ගන්නවා. ශරීරයේ වෙනස්කම්. මේ මේ හැඟීම නිසා, මේ ආවේගය නිසා. සමහර අයට බඩ පිච්චෙනවා වගේ, බඩ පෙරලෙනවා වගේ, සමහර අයට වම්මන යන්න එනවා, සමහර අයට වෙසිකිලි කැසිකිලි යන්න ඕන වෙනවා. මේ වගේ ශාරීරියේ විශාල විපර්යාස ටිකක් ඇති වෙනවා. එතකොට අපිට තියෙන බංකරය තමයි මෙන්න මේ කය. මේ කයට හිත ගන්න එක තමයි අපිට දැන් තියෙන බංකරය. එතකොට කයට හිත ගත්තාම කයට දැනෙන ඔන්න ඔය දැනීම් ටිකට අවදි වෙන එක තමයි අපේ ආරක්ෂිත භූමිය වෙන්නේ මේ වෙලාවට. මොකද දැන් අර සතුරට මුණ දෙන්න බෑ. මනසේ හට අරගෙන තියෙන හැඟීමට ආවේගයට සතිමත් වෙන්න මුහුණට මුහුණ දාන්න ශක්තියමදි සතියමදි ඒක තමයි අපේ සත් සතුරට මුහුණට මුහුණ දානවා කියන්නේ. එතකොට හිතේ ඇතිවන හැඟීම් ආවේගය සම්පූර්ණයෙන් අතහැරලා අපිට සිද්ධ වෙනවා කයට හිත ගන්න. කයට හිත අරගෙන අර දැනෙන දැනෙන කායික දැනීම් ටිකට තමයි අපි ඊට පස්සේ සතිමත් වෙන්න ඕනේ, අවදිමත් වෙන්න ඕනේ. එතකොට කයට මේ දැනෙන දැනීම් ටිකට දැනුවත් වෙනකොට සමහර වෙලාවට කෙනෙකුට සම්පූර්ණ කයටම අවධානය දෙන්නත් පුළුවන් නැතිනම් අර කයේ දැනෙන දැනීම් වල එක බරපතල එක දැනීමක් අරගෙන ඒකට අවදිමත් වෙන්නත් පුළුවන්. ඒකට අවධානය දෙන්නත් පුළුවන්, සතිමත් වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඒ වෙලේ පවතින தত্ত্বය අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. අපි එක වෙලාවක කයට සම්පූර්ණ කයට අවධානය දැම්මත් සමහර අවස්ථාවන්වලදී එක දැනීමක් අරගෙන ඒකට අවධානය දෙන්න සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. එතකොට දැන් ඔබ ඉන්නේ ඔන්න ආරක්ෂක භූමියක. ආරක්ෂක තැනක ඒ කියන්නේ බංකරගත වෙලා ඉන්නේ. එතකොට අර යුද්ධයකදී සෙබළු බංකරයකට ගියාට පස්සේ එයාලා මොකද්ද කරන්නේ? එයාලා අර සන්නද්ධ වෙනවා. තව අඩුපාඩු දේවල් සකස් කරගන්නවා. ඇති වෙලා තියෙන తত্ত্বය යම් මට්ටමකට පහ වෙලා යනකම් බලන් ඉන්නවා. නැවත යුදබිමට යන්න. වෙලා වෙනකම් ඒගොල්ලෝ ඉන්නවා. ඊට පස්සේ ඉදිරියේදී යුද්ධ කරන හැටි සැලසුම් කරනවා. ඔය වගේ වැඩ ටිකක් තමයි ඒගොල්ලෝ කරන්නේ බංකරගත වෙලා ඉදී. අන්න ඒ වගේ දෙයක් තමයි අපිත් කරන්නේ. අපි දැන් පහුව බහැලා කයට හිත අරගෙන නිකන් ඔහේ ඉන්නේ නැහැ. ඔහේ නිකන් ඉන්නේ නැහැ. අර ඇති කරගත්ත සතිය. කියන්නේ අර හැංගීමට ආවේගයට අවදි වෙන්න ඇති කරගත්ත සතිය අපි නැත්තටම නැති වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ මෙතනදී. අපි කරන්නේ මේ කයේ දැනෙන දැනීම් එක්ක සතිමත් වෙනවා. ඒ සතිය තවදුරටත් ඉදිරියට වණු ගාගෙන අමාරුවෙන් හරි අරගෙන යන්න අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට මෙහෙම ඉද්දී අර සැබෑ යුද්ධයකදී වගේම අපිට ඉන්න සතුර තමයි අර කෙලෙස්. ඒ කියන්නේ අර ආපු හැඟීම ආවේගය ටිකෙන් ටික දුර වෙන පටන් ගන්නවා. අපි මෙහෙම බංකර් වෙලා ඉන්නකොට. කයට අවධානය දීගෙන ඉද්දී. එයා ටික ටික දිය වෙලා යන්න පටන් ගන්නවා. ඒකේ බලය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට එතකොට අර බාහිර යුද්ධයකදී සෙබළු සතුරන්ගෙන් පැන නැගිච්ච මේ හදිසි අන්තරාව, හදිසි අවස්ථාව අඩු වෙලා කියලා දැනගත්තට පස්සේ ඒගොල්ලෝ ආයෙත් මුහුණට මුහුණ සටනකට යනවා. හැබැයි ඒගොල්ලෝ යන්නේ කලින්ට වැඩිය සන්නද්ධ වෙලා. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. කලින්ට වැඩිය සන්නද්ධ වෙලා කලින්ට වැඩිය හැම පැත්තකින්ම ආයුධ අතින්, දැනුම අතින්, සැලසුම් අතින් ඔක්කොගෙම. අන්න ඒ වගේ අපිත් ඒ ආවේගයේ බලය අඩු වෙලා යනකොට අපිටත් පුළුවන් වෙනවා නැවත ඒකට සතිමත් වෙන්න. හැබැයි අපි සතිමත් වෙන්නේ ශක්තිමත් මනසකින්. කලින්ට වැඩිය හොඳ සතියේ දියුණු තත්ත්වකින්. මොකද අපි කයට හිත අරගෙන බංකරගත වෙලා ඉතින් නිකන් හිටියේ නෑනේ. කයේ දැනීම් එක සතිමත් වුණා. සමහර වෙලාවට මෙහෙම කයේ දැනීම් එක සතිමත් වෙලා ඉන්නකොට අර හැඟීම් සහ ආවේගය එහෙම්ම දිය වෙලා නැත්තරම් නැතිලා යන්නත් ඉඩ තියෙනවා. සමහර වෙලාවට ඒකේ බලය පොඩ්ඩක් අඩු වෙලා පවතින්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතනදී ඇත්තටම මතක තියාගත යුතු වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි අර බාහිර යුද්ධයකදී සෙබළු බංකර්ගත වුණා කියලා අර සතුරු ටික විනාශ වෙනවද? නැති වෙනවද? නැහැ. එයාලා විනාශ වෙන්නේ නැහැ. එයාලගෙන් තිබුණ බලපෑම එවලට පහ වෙලා ගියාට සමහර වෙලාවට වෙලාවට එයාලත් ආයි එනවා යුද්ධෙට එන්නේ හැබැයි එයාලත් සමහර විට හිටියටත් වැඩිය සන්නද්ධ වෙලා තමයි එයාලා ඉන්න එන්න ඉඩ තියෙන්නේ. ඉතින් මේ හිතේ යුද්ධෙදිත් එහෙමයි. අපි මේ බංකරගත වෙලා කයට හිත ගත්තට හිතට කයට හිත අරගෙන හිටියට අර ක්ලේශය ප්‍රහාණය වෙන්නේ නැහැ. අර හැංගීම් ආවේග හරහා තිබුණු ඒවා ඇති වෙන්න හේතුණු කෙලෙස් ටික ප්‍රහාණය වෙන්නේ නැහැ. නැවත ඒවා අනිවාර්යෙන්ම හට ගන්නවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ හැංගීම් සහ ආවේග ආවහම නැවත නැවත බංකර්ගත වෙලාම හරියන්නේ නැහැ. ඒ හැංගීමට ඒ ආවේගයට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන් තරම් ශක්තිමත් සතියක් ඇති වුණු වෙලාවට ඔන්න අපිට සිද්ධ වෙනවා ඒ ඒ ක්ලේශේ ඒ හැඟීමේ සැබෑ ස්වરૂපය හඳුනාගෙන එයාව ප්‍රහාණය වෙන තැනට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. හරියට අර යුද්ධයකදී සෙබළු බංකර්ගත වුණා කියලා ඒ සතුරු ටික විනාශ වෙන්නේ නැහනේ. එයාලට කොයි යම්ම හරි වෙලාවක ඒ සතුරන්ට මුහුණට මුහුණ දීලා ඒගොල්ලන්ව විනාශ කරාම තමයි ඔන්න ස්ථීර විසඳුමක් එන්නේ. අන්න ඒ වගේ මේ බංකර්ගත වීම කියන එක తాවකාලික විසඳුමක් විතරයි. නමුත් අපි මේ යුද්ධය දිනන්න නම් බංකර්ගත විය යුතු තැනදී බංකර්ගත විය යුතුයි. ඉතින් එහෙම නැතුව අපි අර වාසියට මොකද මේ බංකර්ගත වීමෙන් ගොඩක් වෙලාවට අර හැංගීම් ආවේගයට මුහුණ දෙන පෞරුෂය නැති අය මේ බංකර්ගත වීම හැම වෙලෙම තෝරගන්නවා. නමුත් ඒකෙන් වෙන්නේ ඒ කෙනා තව තවත් අර හැංගීම් සහ ආවේග වලට බය වෙන එක විතරයි. ඒකෙන් කවදාවත් తాවකාලික විසඳුමක් එනවා. හැබැයි ස්ථීරව ඔබට ඒ හැඟීමත් එක්ක ගනුදෙනු කරන ක්‍රමය ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. ලැබෙන්න නම් ඔබට සිද්ධ වෙනවා අමාරුම තැනකදී බංකරගත වුණත් හැකි සෑම අවස්ථාවකදීම අර හැඟීම් සහ ආවේගයට මුහුණට මුහුණ දාලා සතිමත්ව ඒ ස්වභාවය තේරුම් ගන්න. එය විශ්ලේෂණය කරන්න ඔබට සිද්ධ වෙනවා. එයට සතිමත් වෙන්න ඔබට සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මේක පුහුණු වෙන්නේ නැතුව නිකන් ඔහේ බණ අහලා දැනුම පමණක් හදාගෙන හිත හිතා හිටියට නම් මේ අත්දැකීම් ලැබෙන්නේ නැහැ. මේවා සිද්ධ වෙන්නේ නැහැ. අපි ගොඩාක් වෙලාවට අද වර්තමාන මිනිස්සු කරන්නේ බණක් අහනවා. අහනකොට අපිට යමක් දැනෙනවා, තේරෙනවා. එතකොට හිතනවා අපිට අවබෝධ වුණා කියලා එතනින් ඒක ඉවරයි. හැබැයි ඔබ හොඳට බලන්න ඔබේ හදවතට කතා කරලා ඔබ ඕනම දෙයක් සම්බන්ධයෙන් ධර්මයක් ශ්‍රවණය කරද්දී හිතට හොඳ සැනසීමක් එනවා, සහනයක් එනවා. හරි මට දැන් තේරුණා. ආයේ මේ වගේ තැනකදී මෙහෙමයි කරන්න ඕනි කියලා දැන් තේරෙනවා, හිතෙනවා. හැබැයි ඒ බණ අහලා පැය පැය කිහිපයක් හෝ දවසක් දෙකක් හෝ යනකම් ඒ ඒ ඇති වුණු ප්‍රබෝධාත්මක මනස ඒ ඇති වුණු සතුට, ඒ ඇති වුණු වැටහීම වගේ හැඟීම තියෙනවා. ඊට පස්සේ දවස් දෙක තුනක් ගියාට පස්සේ ඒක ඉවර වෙනවානේ. ඊට පස්සේ අර හිටපු තැනටමයි ආයෙ වැටෙන්නේ. සමහරවිට ඊටත් පහළ තැනකට වැටිලා. එතකොට ඔබට ආයෙ බණක් අහන්න වෙනවා. ඒකෙත් පවර් එක තියෙන ටික ටික දවසකට ටික වෙලාවකට විතරයි. ඊට පස්සේ ආයෙත් අහන්න වෙනවා. ඔබ ඔබ අහුවෙලා ඉන්නේ ඔන්න ඔහොම මේකට නේද? බලන්න ඔබ දවසකට ධර්මදේශනා කීයක් අහනවද කියලා. එමට වෙච්ච දෙයක් තියෙනවද මේ වෙනකම්? ගත්ත ප්‍රයෝජනයක් තියෙනවද? මොකද අර ඇත්තටම අත්දැකීමක් කියනකොට ඔබට පුළුවන් දර අහපු බණෙන් ඒකට මුණ දෙන්න. බැහැ. එහෙම කරන්න බැරි මොකද ඔබට පුහුණුව නැහැ. අපේ රටේ අද මිනිස්සු බනහන තරමට ඔබ ඔබේ හදවතටම තට්ටු කරලා අහන්නකෝ. මෙච්චර බනහද්දිත් මිනිස්සු ඇවිස්සෙන තරම්. මෙච්චර බනහද්දිත් මිනිස්සු වැරදි පාරවල් අල්ල ගන්න තරම්. මෙච්චර බනහාදිත් මිනිසුන්ට හැඟීමක් එක්ක ප්‍රශ්නයක් එක්ක කරදරයක් ආවන් ගනුදෙනු කරන්න තේරෙන්නේ නැහනේ. එතකොට තේරෙන්නේ නැද මෙතන මොකක් හරි අවුලක් තියනවා කියලා. මොනතරම් ධර්මදේශනා තිබ්බත් මොනතරම් ඇහුවත් ප්‍රායෝගික පුහුණුවෙන් විතරයි හරියටම අපිට මේ දෙයක් එක ගනුදෙනු කරන ක්‍රමේ දැනගන්න පුළුවන් වෙන්නේ. මේ වර්තමාන සමාජ ලෝකයේ හට අරගෙන තියෙන සිද්ධිත් එක බලන්න. තියෙන ප්‍රශ්න කරදර හමුවේ මිනිස්සුන්ගේ ප්‍රතිචාරය ඇත්තටම මිනිස්සු මේ ධර්මයක් තේරුම් අරන් ඉන්නා වගේ තේරෙන්නේ නැහැ කතා බහ කරන්න ගියාම ඒවා. ඉතින් හරි පව් හිතෙනවා. මොකද මිනිස්සු ඉන්නේ ලොකු ගොදුරක දැනුමට ගොදුරු වෙලා කියන එක අපි දන්න දවසේ ඉඳලා අපි මේ වීඩියෝ දාන දවසේ ඉඳලම කියනවා. එනවාට දාන කමෙන්ට් දිහා බලපුවහම නම් මිනිස්සු තේරෙන්නේ මේක තවම තේරුම් අරන් ඉන්නවා කියලා. හැම වෙලේම දැනුමට ගොදුරු වෙලා තමයි ඒගොල්ලෝ ඒවල් දිහා බලන්නේ. ප්‍රායෝගික පුහුණුව නැහැ. චුට්ටක් ඔබ ඔබේ හදවතට කතා කරලා බලන්නකෝ. පොඩි ඔලු කැක්කුමක් හැදුනොත් එහෙම ඔබේ ප්‍රතිචාරය මොකද්ද කියලා ඔලු කැක්කුමට. ඔබට ලොකු බඩේ අමාරුවක් හැදුනොත් එහෙම ඔබට මොකද්ද වෙන්නේ බලන්නකෝ. ඔබට කවුරු හරි පාරේ යනකොට කිසිම හේතුවක් නැතුව හොඳ පද ටිකක් කියලා බැන්නොත් එහෙම ඔබට සිද්ධ වෙන්නේ මොකද්ද බලන්නකෝ. ඔබේ ළඟම හිතවතෙකුට කරදරයක් වුණොත් එහෙම ඔබට වෙන්නේ මොකද්ද බලන්නකෝ. ඔබේ ගෙදර ඔබේ හිතවතෙක් ඔබට වැරද්දක් කළොත් ඔබට වෙන්නේ මොකද්ද බලන්නකෝ. අර අහපු බණ වලින් උත්තර නැහැ නේ වෙලාවට. අන්න ඒක තමයි කියන්නේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි අපිට කරන්න පුළුවන් දේ අපි ඔබට හෙලි කරනවා. කැමති කෙනෙකුට ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් හොඳින් මතක තියාගන්න මේ ලෝකයේ අපේ රටේ විතරක් නෙමෙයි තේරවාදී බුදුදහම තියෙන්නේ. තේරවාදී බුදුදහම තියෙන රටවල් වලත් අනිත් රටවල් වලත් මේ හරි පාර අහුවෙච්චි ඕන තරම් අය ඉන්නවා. හොඳ මේ අධ්‍යාත්මය දියුණු කරපු අපි බණ පොතේ වචනෙන් කිව්වොත් කර්මස්ථානාචාර්යවරු නැත්නම් අධ්‍යාත්මික ගුරුවරු ගොඩාක් ඉන්නවා. ඒ ගුරුවරු කොයිතරම් දේවල් කියලා තියෙනවද කියලා බලන්නකෝ. ඒ ගුරුවරු හැම තැනකදීම කියන්නේ ප්‍රායෝගික පුහුණුව. ප්‍රායෝගික පුහුණුව. දෙස් විදෙස් ඕනම ශ්‍රේෂ්ඨ විදිහට මේ මනසත් ගනුදෙනු කරපු ගිහි පැවිදි ආධ්‍යාත්මික ආචාර්යවරු ඉන්නවා. අහලා බලන්නකෝ ඒගොල්ලන්ගේ දේශනා ප්‍රායෝගික පුහුණුවයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබ හිතුවට දැනුමින් මේ වැඩේ කරන්න පුළුවන් කියලා මේක කරන්න බෑ. ඒ නිසා අපි නිහතමානීකම හදාගත යුතුයි. පුහුණුවේ යෙදීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ කියන එක බාර ගන්න. ඉතින් එහෙම පුහුණුවේ යෙදුනොත් ඔබටම ප්‍රතිඵල අත්දකින්න පුළුවන් වෙනවා. ඉතින් හරියටම ඔබ මේ සතිය කියන එක පුහුණු කළොත් ඔබට ඔබේ හිතේ පැන නගින ඕනෑම හැඟීමක් ආවේගයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබෙනවා දවසක. ඒ නිසා මේ වගේ හදිසි අවස්ථාවකදී බංකර්ගත වෙන්න ඉගෙන ගන්න. ඔබ හිතනවට වැඩිය වේගයෙන් ඔබේ හිත නිදහස කරා රැගෙන යන්න ඒ ඒ ක්‍රම සහ විදිවලට හැකියාව තියෙනවා කියලා ඔබටම තේරෙන්න පටන් ගනීවි. ඉතින් මේකටත් අවශ්‍ය වෙන්නේ සතිමත් බවම තමයි. ඔබ සතියට පැමිණිය යුතුයි ඒ ප්‍රායෝගිකව පුහුණු කළ යුතුයි. තෙරුවන් සරණයි.